දැන් බොහෝ දෙනා නිතර මහාන ප්‍රශ්නයක් තමයි ඉක්මනින්ම නිවන් දකින්නේ කොහොමද කියලා. එහෙමනම් මේ දේශනාව හරියට ජීවිතයට ගලපගත්තොත් ඇත්තටම අපට මාර්ගඵල ස්පර්ශ කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් පින්නතුනේ මේ නිවන් දකිනවා කියන වැඩපිළිවෙල නැත්නම් මේ යථාර්ථය අවබෝධ කරගන්නවා කියන මේ වැඩපිළිවෙල ආවට ගියාට Tamanට හිතිච්ච විදිහට වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමවේදයක් තියෙනවා. තථාගතයන් වහන්සේ වදාරනවා නිවන් දකින්න නම් බුදුරජාණන් වහන්සේ වදාළේ පළමුවෙන්ම කරුණු පහක් හොඳට දියුණු කරන්න ඕන. නැත්තම් කරුණු පහකින් හොඳට මෝරන්නට ඕන. කරුණු පහකින් මෝරලා කරුණු හතරක් දියුණු කරන්න ඕන. ඔන්න ඔච්චරයි වැඩපිළිවෙල. එහෙමනම් දැන් අපි බලමු මුලින්ම ඒ කරුණු පහ අපි කෙටියෙන් කලකලා බලමු. මුලින්ම පින්නතුනේ නිවන් දකින්න කැමතිනම් ඒ තැනත්තා කල්යාණ මිත්‍ර සම්පත්තිය මෝරන්නට ඕන. දැන් මේ පිනතර හොඳට බණහාන පිරිසක්. ඉතින් කල්යාණ මිත්‍රයා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඕනතරම් බණ අහලා තියෙනවා. එහෙමනම් මේ ගමන යන්නට කල්යාණ මිත්‍ර ඇසුර අත්‍යවශ්‍යයි. කල්යාණ මිත්‍ර ඇසුර නැතුව අපට ගමනක් නැහැ. අද දැන් බලන්න මේ ධර්ම දේශනාව උනත් සිද්ධ කරගන්නට පිනතුලාට අවස්ථාව ලැබුණේ කල්යාණ මිත්‍රෙක් නිසා. කෙනෙකුට ඇතිවෙච්ච අදහසක්. ඒ නිසා තමයි අද මේ වගේ මහානීය පින්කමක් සිද්ධ කරගන්න ලැබුණේ. ඒ වගේ අපේ ජීවිතයේ යම් බඳු හොඳ දෙයක් තියෙනවා නම් ඒ සෑම දෙයකම පිටිපස්ස ඉන්නේ කවුද? කල්යාණ මිත්‍රයා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා කල්යාණ මිත්‍ර ඇසුර නැතුව අපට ඉස්සරහට යන්න බෑ. නිවන් දකින්න අත්‍යවශ්‍යම දේ තමයි මේ කල්යාණ මිත්‍ර ඇසුර. එහෙමනම් පින්නතුනේ කල්යාණ මිත්‍රයා නිසා අපට මොනවද ලැබෙන්නේ? කල්යාණ මිත්‍රයා නිසා අපට ලැබෙන්නේ ධර්මය. කල්යාණ මිත්‍රයන් නිසා ලැබෙන්නේ මොනවද? ධර්මය. ධර්මය ලැබෙනකොට අපට මොනවද ලැබෙන්නේ? සාමාන්‍යයෙන් අපිට ධර්මයේ ලැබෙනකොට මොකක්ද අපේ හිතට ලැබෙන්නේ? වටිනාම දේ. ශ්‍රද්ධාව. දැන් බලන්න බණ අහන්න අහන්නනේ ශ්‍රද්ධාව දෙන්නේ නේද? එහෙමනම් ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව තියෙන ප්‍රසාදයටනේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ තේරුම් ගන්නට අපිට තියෙන එකම ක්‍රමය තමයි ධර්මය. එදා වක්කලි ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළේ වක්කලි මාව දකින්න ඕන නම් ධර්මය දකින්න කියලා. එහෙමනම් අපිට බණ අහනකොට තමයි බුදුරජාණන් වහන්සේ කවුද කියලා තේරෙන්නේ. එහෙනම් අර කල්යාණ මිත්‍රයාන් සාපට ලැබෙන්නේ ධර්මය. ධර්මය ලැබෙනකොට මොනවද ලැබෙන්නේ? සද්ධාව. සද්ධාව ලැබෙනකොට මොනවද ලැබෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ප්‍රසාදය ඇති වෙනකොට මොනවද අපට ලැබෙන්නේ? අපට ලැබෙන දේ තමයි පින්නතුනේ යෝනිසෝ මනසිකාරය. පින්නතුන්ලා දන්නවා මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මගේ ਸਰවඥතා ඥාණයෙන් මම දකින වටිනාම දේ තමයි යෝනිසෝ මනසිකාරය. මනසිකාරය කියන එක නම් අපි කාටත් තියෙනවා. හැබැයි අපිට තියෙන අයෝනිසෝ මනසිකාරය ගොඩාක් දුරට. යෝනිසෝ මනසිකාරය අඩුයි. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද්ද? නුවණින් මෙනෙහි කිරීම. නමුත් වෙනතුනේ අපිට තියෙන්නේ නොමගින් මෙනෙහි කිරීමක්මනේ අපිට තියෙන්නේ. හැබැයි යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් කවදාකවත් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. පුංචි උදාහරණයක් කිව්වොත් දැන් අපි මේ කයෙන් වැඩ කරනවා. කටින් කතා කරනවා. වචන කතා කරනව නේද? හිතින් හිතනවා. අපි දැන් වචනේ ගමුකෝ. අපි මේ කටින් වචනයක් පිටකරන්න කලින් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් මොකුත් නැතුව ඩෝංගාල වචන එළියට දානවා නම් ඒක අයෝනිසෝ මනසකාරය. කියන්නේ වචනයක් එළියට දාන්න කලින් ඒක සත්‍යද කියලා හිතන්නේ, අසත්‍යද කියලා හිතන්නේ, ඒක අකුසල්ද කුසල්ද කියලා හිතන්නේ. ඔහේ කටට එනවා ඔහේ එළියට දානවා. ඔන්න අයෝනිසෝ මනසකාරය. එතකොට බලන්න මෙනෙහි කිරීමක් නැති වෙනකොට මේ කටින් බොරු කියවෙනවා. කේලාම් කියවෙනවා. හිස් වචන කියවෙනවා. පරුෂ වචන කියවෙනවා. එහෙම නෙවෙයි අපි වචනයක් එළියට දාන්න කලින් හිතනවා මම මේ දාන්න යන වචනය සත්‍යද අසත්‍යද? ඒතර අසත්‍යයක් නම් කියවෙන්නේ නැහැ නේද? අපි මෙනෙහි කරන්නේ නැති හින්දා තමයි අපිට ඔහේ කියවෙන්නේ. අපි නමුත් ඒ වචන එළියට දාන්න කලින් මම මේ කියන්න යන වචනේ සත්‍යයක්ද අසත්‍යයක්ද කියලා හිතනවා. අසත්‍යයක් නම් කියන්නේ සත්‍යයක් නම් ඒ කියන්නේ. මොකද හැම ඇත්තක්ම කියන්න ඕනක් නැහැනේ. ඊළඟට එයා කල්පනා කරන මේ ඇත්ත කීම තුළින් අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද බලන්න කොච්චර වටිනවද කියලා. දැන් සමහර විට මොකක් හරි කේලමක් කියලා මම ඇත්තනේ කිව්වේ කියනවා. ඇත්ත තමයි කියලා තියෙන්නේ. නමුත් ඒකෙන් අනර්ථයක් සිද්ධ වෙනවා නම් ඒ වචන එළියට දාන්න නෑ යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා. ඊළඟට එයා කල්පනා කරන මම මේ කියන්න යන වචනේ නිසා කුසලයක් සිද්ධ වෙනවද අකුසලයක් සිද්ධ වෙනවද? මේක මෙලොවට හොඳයිද පරලොවට හොඳයිද? දැන් මේ අතු හිතා මෙහෙම හිත හිතා කොහොමද කතා කරන්න කියලා. නමුත් පින්නතුනේ ඔක පුරුදු කරගත්තාම ශරණිකෝම වෙනවා මේක කියුත්තක්ද නොකියුත්තක්ද කියලා. එහෙමනම් ඔය විදිහට කයෙන් වචනයෙන් අපි වැඩ කරනකොට හිතලා බලලා අපිට ඒක එළියට දාගන්න පුළුවන් නම් කවදාවත් අකුසල් සිද්ධ වෙයිද? අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. හිතින් වුණත් යමක් හිතනකොට ඔහේ කාමතරකයක් හිත හිතා වැලට හිත හිතා යනවා. එයා වෙලම ඒ හිතින්ම කල්පනා කර මම මේ මොනවද හිතන්නේ? මේක කුසල්ද අකුසල්ද? අනේ මේක අකුසලයක්. අර බලන්න. හිතන දේ පවා පාලනය කරගන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මගේ ਸਰුවත්නතා ඥාණයෙන් මම දකින වටිනාම දේ තමයි මොකද්ද? යෝනිසෝ මනසිකාරය. එහෙමනම් බලන්න පින්නතොනේ දැන් මේ ශ්‍රද්ධාව තිබුණොත් තමයි යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ. ඒ කියන්නේ ශ්‍රද්ධාවන්තයාන දැන් මේ බණක් අහලා වුණත් ඇත්ත නේනම් මේ කියන දේවල් කියලා මෙනෙහි කරන්න ශ්‍රද්ධාව තියෙන කෙනා. ශ්‍රද්ධාව නැති කෙනා වෙනම පැත්තක් එයාට පේන්නේ. එයා වෙනම දෙයක්. ඒක සාමාන්‍යයෙන් බලන්න ඒ නුවණින් මෙනෙහි කරන්නේ නැති කෙනාට අනිත් අයට සමහරට තේරෙන වෙනම දෙයක් එයාට වැටහෙන්නේ. නමුත් ශ්‍රද්ධාව තියෙන කෙනා හැම නෙවෙයි එයා නුවණින් මෙනෙහි කරනවා. ඒක ශ්‍රද්ධාව නිසා යෝනිසෝ මනසකාරය වැඩෙනවා. යෝනිසෝ මනසකාරය වැඩෙනකොට මොකක්ද ලැබෙන්නේ? සිහිය නුවණ දෙක දින වෙනවා. සති සම්පදන්න. සිහි නුවණ දෙක ලබා ගන්නනේ අපි භාවනා කරන්නේ නේද? එහෙනම් සිහි නුවණ වැඩෙන්න නම් යෝනිසෝ මනසකාරය තියෙන්න ඕන. ගන්න මේ එකකට එකක් සම්බන්ධයි. ඊළඟට සිහිය නුවණ තියෙන නිසා මොනවද ලැබෙන්නේ? සිහිය නුවණ තියෙනකොට ඉන්ද්‍රිය සංවර වෙනවා. ඇස සංවර වෙනවා. කන සංවර වෙනවා. නාසය සංවර වෙනවා. දිව සංවර වෙනවා. කය සංවර වෙනවා. හිතත් සංවර වෙනවා. දැන් බලන්න අපි සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ නැද්ද? කෙනෙක් අපිරිවලට අඳුමක් ඇඳගෙන ගියාම අපි කියන්නේ නැද්ද මේ සිහිය නැද්ද දන්නේ බොළුව නැද්ද දන්නේ කියලා කියනව නේද? ඒ කියන්නේ මොකද්ද මේ සති සම්පදන්න? කියන්නේ සිහියයි නුවණයි. සිහියයි නුවණයි තිබ්බහනම් එයා එහෙම දෙයක් කරන්නේ නැහැ. එතකොට බලන්න සිහිනුවන දෙක තියෙනකොට ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනකොට මොකද්ද ලැබෙන්නේ? ඉන්ද්‍රිය සංවර වෙනකොට අපි සීලවන්ත වෙනවා. අපි සුසිල්වන්තයන් බවට පත් වෙනවා. ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ පුජ්‍යලයන් කරන පුජ්‍යලයන් බවට පත් වෙනවා. ඉතින් ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරන පුජ්‍යලයන්ට ඒ ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරනකොට මොනවද ලැබෙන්නේ? ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ නම් සතර සතිපට්ඨාන වැඩෙනවා. සතිපට්ඨාන වැඩෙනකොට බුද්ධංග වැඩෙනවා. බුද්ධංග වැඩුණා නම් අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙනවා. එතකොට බලන්න අර මුලම එක මොකද්ද එතකොට? කල්යාණ මිත්‍ර සම්පත්තිය. කල්යාණ මිත්‍රෙක් නැත්තම් අහන්න ලැබෙන බණකුත් නැහැ. බණක් නැත්තම් ශ්‍රද්ධාවකුත් නැහැ. ශ්‍රද්ධාවක් නැත්තම් යෝනිසෝ මනසිකාරයකුත් නැහැ. සත්‍ය සම්පදන්නේ ගැන කතා කරන්නවත් බෑ. ඊළඟට ඉන්ද්‍රිය සංවරයක් වෙන්නෙම නැහැ. සීලවන්ත බවක් ගැන කතා කරන්න පුළුවන්ද? බෑ. සතිපට්ඨාන වැඩෙන්නෙත් නැහැ, බොජ්ජංගත් නැහැ, නිවන අහලකවත් නැහැ. එහෙමනම් බලන්න <coughs> පින්නතුනේ මේ හැම දෙයකම මුල මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. එහෙනම් කල්යාණ මිත්‍ර සම්පත්තිය මෝරන්න ඕනේ. දෙවෙනි එක සීලය. මේ සීලවන්තකමත් හදාගන්න ඕන දෙයක්. දැන් අපේ පින්නතොල්ලා බෞද්ධයෝ ඇත්තම දන් දෙන්න හරි කැමතියි. හැබැයි සීලේ අනුපාඩු ගොඩාක් අයගේ තියෙනවා. හැබැයි මතක තියාගන්න ශීලවන්තකමක් නැතුව අපායෙන් ගැලවෙන්න බෑ. දැන් බලන්නකො ලොකු ලොකු තැන්වල ඉන්නවන් ලොකු ගෙවල් වල බාල්ලෝ නේද? දැන් බලන්න ලොකු වාහනවල යන්නේ. ඒ බල්ලන්ගේ ආහාරවලට ලොකු ගාණක් වියදම් කරනවා. වෙලාවට නාවනවා, විද්දවනවා. හරියට මාසෙකට සැරයක් වෛද්‍යවරයා ළඟට අරන් යනවා. හැබැයි මොන සැප වින්දත් ත්‍රිසං අපායයි. අර දන් දීලා තියෙන නිසා ලැබෙනවා. හැබැයි සිල් රැකලා නැති නිසා ත්‍රිසං අපායයි. එහෙමනම් දන් දෙන එක වටිනවා. දානං සග්ගස සෝපානං කියලා තියෙන්නේ. දන් දෙන එක ස්වර්ගයට හරියට අර ලිෆ්ට් එකක් වගේ. හැබැයි සිල් ආරක්ෂා කරන්නට ඕන. එහෙමනම් සීලය කියලා කියන්නේ මොකද්ද? සීලය කියලා කියන්නේ මේ කයයි වචනයයි දෙකේ සංවරයට නේද? කයෙන් වන වරද වලින් වළකිනවා, වචනයෙන් වන වරද වලින් වළකිනවා. එහෙමනම් මෙන්න මේ හික්මීමට මෙන්න මේ ශික්ෂණයට කියන අපි සීලය කියලා. ඉතින් මෙන්න මේ සීලවන්තකම හදාගන්න ඕනේ. දැන් මේ ගිහියෙක් හැටියට අවුරුදු දහස් ගාණක් පින්නතුනේ ඇතු ජීවත් වෙන්නේ නැහැ. අවුරුදු 80ක් 90ක් කියලා කියන්නේ අද උපරිමනේ නේද? එතකොට බලන්න දැන් මේක මාස ගත්තොත් මාස 700ක් 800ක් වගේ. මාස. දැන් මාස යන වේගය හොයන්න පුළුවන්. දැන් බලන්න 2015 කියලා කිව්වහම අපිට මේ අද ඊ වගේ. 2015 ඉඳලා මේ වෙනකොට මාස 8ක් විතර ගිහිල්ලා. එතකොට බලන්න මාස යන වේගය එහෙමනම් මේ ජීවත් වෙන කාලේ නිකාම්ම ඉස්කෝලේ ගිහිල්ලා රැකියාවක් හොයාගෙන කතාද බඳලා දරුවෝ හදලා වයසට ගිහිල්ලා නාක් වෙලා මැරිලා යන එක නෙවෙයි සාර්ථක ජීවිතය කියන්නේ. ඕක පින්නතුනේ අපේ හත්මුතු පරම්පරාවෙම අය කරපු එක නේද? දැන් මේ මගෙත් ඇතුළු අපි කාගෙත් අය ආත්තිලා සීයලා අනිත් අනිත් අය මොම කරේ ওই ටික. නමුත් මේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ අපිත් ওই ටිකම කරනවා නම් හරි මෝඩකමක්. ඊට වඩා දෙයක් අපිට කරන්න තියෙනවා. අපිට සිල් ගුණ පුරන්න තියෙනවා, ධර්මඥානය ඇති කරගන්න තියෙනවා. විශේෂයෙන්ම භාවනා කරන්න තියෙනවා. ඒ නිසා <clears throat> මෙන්න මේ සීලවන්තකම අනිවාර්යයෙන්ම හදාගන්නට ඕන. ඒක නැති වුණොත් අපට ගමනක් නැහැ. එහෙනම් සාමාන්‍යයෙන් උපසම්පදා භික්ෂුවකට ප්‍රධාන වශයෙන් ශික්ෂාපද 227ක් තියෙනවා. අනුකුඩා ශික්ෂාපද කෙලවරක් නෑ කෝටි ගණන් තියෙනවා. ඔය ඇත්තන්ට පින්නතුන ශික්ෂාපද පහයින් තියෙන්නේ. ඔය පහවත් ආරක්ෂා කරගන්න බැරි නම් වැඩක් නෑ. ඒ නිසා අදිස්ථාන කරගත්තාම ඕක මහා ලොකු දෙයක් නෙවෙයි. මේ සීල රකින්නකොට එකක් මතක තියාගන්න පුදුම සතුටකින් ඉන්න පුළුවන්. මේ ලෝකයේ සන්තෝෂයෙන් ඉන්නේ ගොඩාක් සල්ලි තියන අයද? නෑ. ගොඩාක් රූප සම්පත්තිය තියන අයද? නෑ. ලැබිච්ච දෙයකින් සතුටු වෙන ඒ වගේම පින්නතුනේ සීලවන්තව ප්‍රතිපත්තකාමීව ඉන්න කෙනෙක් තමයි සන්තෝෂෙන් ජීවත් වෙන්නේ. එහෙනම් පින්නතුල සීලවන්ත භාවය ගැන තමන් බලා ගන්නට ඕන. එතකොට කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් මෝරන්න ඕන, සීලෙන් මෝරන්නට ඕන. ඊළඟ එක දස කතාවත්වෙන් මෝරන්නට ඕන. දස කතාවත්ව දන්නවද? දෙතිස් කතාව දන්නවද එහෙනම්? අනිවාර්යෙන් මෙතන ඉන්න දෙතිස් කතාව නම් මම හිතනවා දන්නවා. දෙතිස් කතාව කියලා කියන්නේ කතා 32ක් තියෙනවා. ඒ කතා 32 තමයි. ඉතින් අපි කතා කරනවානේ ආණ්ඩුව ගැන නේද? ඊළඟට යුද්ධය ගැන. හොරු ගැන. නරුලියෝ ගැන. ඕවා කතා කරන්නේ නැද්ද? ඕවා තමයි අපේ කතා. ඕවා නැත්තම් අපේ ලෝකයක් තියෙනවා. නෑ. හැබැයි නිවන් දකින්න ඕන කෙනෙකුට ඕවා කතා කරලා වැඩක් නැහැ. හොඳට හිතලා බලන්න මොකෙක් හරි හොරෙක් ගැන කතා කරාට අපිට ශ්‍රද්ධාවක් වැඩෙනවද? ප්‍රඥාවක් වැඩෙනවද? මුකුත් වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේම අකුසල් පැත්ත. එක්කෝ ගැටෙනවා නැත්නම් ඇලෙනවා. නමුත් වෙනතුනේ මේ කතා 32කින් අයින් වෙලා අපි කතා කරන්න ඕනේ කතා 10ක් තියෙනවා. ඒ කතා 10ට කියන්නේ දස කතා. දැන් බලන්න නිවන් සැප ලැබේවා කියනකොට අපිට ඉබේටම සාදු කියවෙනවා නේද? හැබැයි නිවන සාක්ෂාත් කරගන්න ඕන වැඩපිළිවෙලෙහි නොකල යුතුම දේ තමයි කතාව. නිතිස් කතාව ඒක හොඳට කරගෙන යනවා. ඊට පස්සේ ඉතින් ওই දවස් දෙකක් සිල් අරගෙන භාවනා කරලා කියනවා හිත හදා ගන්නවා කියන එක ලේසි නෑ කියලා. ඉතින් කරන්න ඕන දේ කරන්නේ නෑ නේද? එහෙමනම් මේ කතාව වලින් අපි සම්පූර්ණයෙන්ම අයින් වෙන්න ඕන. සාමාන්‍ය ජීවිතේ වුණත් බලන්න ඔය කතා වලින් අපිට ලැබිච්ච දෙයක් තියෙනවද කියලා. බොරුවට නිකන් කතා කරපේක විතරයි. ලෞකික දිනුවක්වත් ලැබිලා තියෙනවද? නෑ. එහෙමනම් අපි කතා කරන්න ඕනේ කතා 10 ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලමු. අල්පේච්ඡ කතා. ඔන්න කතා කරන්න ඕනේ පළවෙනි කතාව. එතකොට මේ කතා 10 ගැන කිව්වොත් අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. දැන් අපි එකක් දෙකක් හරි මේ වෙලාවේ හැටියට ඔක්කොම විස්තර කරන්න කාලයක් නැහැනේ. අල්පේච්ඡ කතා. මේ අල්පේච්ඡතාවය පිළිබඳව කිරෙන කතාව. ඒක කතාව අපි කරලා තියෙනවා. නෑනේ. අල්පේච්ඡතාවය ගැන කියනකොට ආ ඕක හාමුදුරුවන්ට කියලා හිතන්නේ. නෑ ස්වාමීන් වහන්සේලාටත් වටිනවා. ඔයත්තන්ටත් වටිනවා. ගිහි ජීවිත ගත කරන අයටත් මේ අල්පේච්ඡතාවය හරි වටිනවා. දැන් හිතන්න අපි නිතරම කාම විතරක ගැන කතා කරනවා. අපි ඒ පැත්ත රැඳිලා යන්නේ නැද්ද? හැදිලා යනවා. එතකොට පින්නතුන් දැන් අපි මේ අල්පේච්ඡතාවය ගැන කතා කරනකොට දන්නේම නැතුව අපි තල්පේච්ච පැත්තට ඇදලා යනවා. පින්නතුනි මේ බහුභාණ්ඩික වුණාම සාමාන්‍යයෙන් gedarak වුණත් බලන්න බඩු ගොඩ ගහලා නම් එතනම තියෙන මහා විප්සිටකමක් විප්සිට භාවයක්. හැබැයි අවශ්‍ය දේ තිබෙන බොහොම සහැල්ලුවෙන් නිවසක් තියෙනවා නම් එතන මහා ආලෝකයක් තියෙනවා. ඊළඟට පින්නතුනි මේ ඇඳුම් පැළඳුම් උනත් බලන්න. ඔවා ගොඩ ගහගත්තම සෙරප්පු ඇඳුම් සමහරුන්ට ගොඩ ගහලා. ඒ අයගේ හිත හැම වෙලෙම කැළඹිලා තියෙනවා. හැබැයි ඉතින් ඔය අපි හිතමු නඩුම් 20ක් තියෙන කෙනෙක් අම්මා කෙනෙක් අපි හිතමු සාරි 20ක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් ඔයත්තන්ට මේ ධර්මයේ ප්‍රායෝගිකව බලන්න පුළුවන්. ඔය සාරි 20 සාරි 10ට බස්සලා බලන්න. සාරි 5ට බස්සලා බලන්න සැනසෙල්ලක් නැද්ද කියලා. ඒ කාන්ත සැනසෙල්ලක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අපට අනුදැනවා දාල සිවුරු තුනයි. ඇත්තටම දැන් අපේ මහාන ජීවිතේ අපිට ඉතින් මේ වනවලට ගියාම ඕන තරම් සිවුරු ගොඩ ගහන්න ලැබෙනව නේද? හැබැයි පින්නතුනේ මේ සිවුරු දෙකක් තුනක් පාවිච්චි කරනකොට ඒකේ තියෙන සැනසෙල්ල කියන්නෙම කරන්න බෑ. එහෙමනම් ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ගමනට බොහොම වටිනාම දෙයක් තමයි මේ අල්පේච්ඡකම. ඒක සාමාන්‍ය ලෝකේ සමහර පොහොසත් අය පවා මේ අල්පේච්ඡතාවය පුරුදු කරගෙන එන අය ඉන්නවා. ඒකෙන් කියන්නේ මේ පොඩි ගහනවා කියන එක නෙවෙයි. ඕන තරම් දන් දෙනවා, ඕන තරම් පරිත්‍යාග කරනවා, අනවශ්‍ය විදිහට පින්නතුනේ එහෙම පරිහරණයක් නැහැ. අපි හිතමු දැන් ලොකු සල්ලිකාරයෙකුට ඇඳන් තුනක් තිබ්බත් නිදාගන්න එක ඇඳෙන්නේ නේද? ඉතින් එහෙනම් අන්න ඒ විදිහට මේ අල්පේචතාවය ගැන කතා කරනකොට අපි ඒ පැත්තට ඇදිලා යනවා. ඔන්න පළවෙනි කතාව. දෙවෙනි කතාව සන්තුට්ටි කතා. ලැබිච්ච දෙයකින් සතුටු වීම. ඕක අපේ අයිට තියෙනවද? ඇත්තෙන්ම කනගාටුවෙන් උනක් කියන්න වෙනවා. අපේ ලාංකීය අයට අඩුම දෙයක් තමයි ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න බෑ. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්නේ නැති මිනිහා මහමෙර ලැබුණත් සතුටක් නෑ. ඒක තමයි ඇත්ත. එහෙමනම් ලැබිච්ච දෙයකින් සතුටු වෙලා ඉන්න. දැන් අපි හැමදේම කරන්නේ මොකටද? ඉස්කෝලේ යන්නේ අනාගතේ සතුටෙන් ඉන්න. කසාද බඳින්නේ අනාගතේ සතුටෙන් ඉන්න. ළමයි හදන්නේ අනාගතේ සතුටෙන් ඉන්න. ගෙවල් හදන්නේ, යාන වාහන ගන්න සතුටෙන් ඉන්න. මැරෙනකම් සතුටක් තියෙනවද අපේ අය? සතුටක් නැහැ. ලැබිච්ච දෙයකින් සතුට වෙන්න බෑ. පින්නතුනේ මේක නිවන් දකින්න අත්‍යවශ්‍ය දෙයක්. ඔය නිවන් දකින්නවා කියලා කියන්නේ නිකන් බැරි බැරියාවෙන් අඬාගෙන දොඩාගෙන යන ගමනක් නෙවෙයි ඒක තේරුම් ගන්න. නෑ කියාගෙන බෑ කියාගෙන එහෙම යන එකක් නෙවෙයි. බොහෝම සැහැල්ලුවෙන් පුදුම විදිහේ සන්තෝෂකින් අවබෝධයක් කරා යන ගමනක්. ඒ ගමන යන්නට අපි මේ විදිහට සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම නැතු උඩින් පහත් වෙලා එකපාරටම නිවන් ලබන්න බෑ. එහෙනම් ලැබිච්ච දෙයකින් සතුට වෙන්න ඕන. දැන් ඒක හොඳට කල්පනා කරලා බලන්න අපේ අයට ඇත්තෙම නෑ නේද ඕක. ඇත්තෙම නෑ. නමුත් පින්නතුනේ ධර්මයේ නැති බටහිර අයට සමහර අයට ඕක හොඳට තියෙනවා. මම මේ කියන්නේ ඇත්තන්ගේ හැමදේම හරි කියන එක නෙවෙයි. නමුත් අපේ අයට තියෙන මේ අමාරුව නැත්තම් මේ තියෙන අසහනකාරී බව ඇත්තන්ට නෑ. එහෙමනම් සන්තුත්ති කතා වුණ කතා කරන්න ඕන දේවල්. පවිවේක, විවේකය, අපි විවේකයේ පිළිබඳව කතා කරන්න ඕනේ. විවේකයේ ගත්තාම අද අපේ සමහර විවේකයේ කෙනෙක් හඳුනන්නේ නැහැ. නමුත් වෙනතුනේ ඔය ගිහි ජීවිතය ගත කරන මේ ඇත්තෝ විවේකයෙන් ඉන්න පුරුදු වෙන්න ඕන. තමන්ගේ ගෙදර හුදකලාවේ ඉන්න පුරුදු වෙන්න ඕන. ඊළඟට පැය කාලක් හරි චිත්ත වේකේ ලබා ගන්න මහන්සි ගන්න ඕන. මොකද අපි කොහොම හිතියක් ඉන්න තුනේ යන්න වෙන්නේ තනියෙන්. දැම්ම ඉඳලා විවේකයේ හත ඒ පරිසරය සකස් කරගත්තේ නැත්නම් ඒ මොහොතේ ලැබෙනකොට බය වෙනවා. ඇයි ඉතින් වට කරගෙන විහිතියි. ඒතර විවේකයේ භජනය කළා නැහැ පුරුදු කළා නැහැ ඒකේ ආස්වාදේ විඳලා නැහැ. එහෙමනම් අපි ටිකක් විවේකයේ හුරු කරන්න ඕන. විවේකයේ හුරු කරනකොට ඒක හැම පැත්තෙම හොඳයි ඒවා පිළිබඳව කතා කරන්න ඕන. ඊළඟට පින්නතුනේ අසංසග්ග කතා. ඒ සංසර්ගයෙන් තොරව ඉඳීම පිළිබඳව කරන කතාව. මේ සංසර්ගය කියලා කිව්වහම මේක දස්සන සංසර්ග, සවන සංසර්ග, සමුල්ලාප සංසර්ග, කාය සංසර්ග ඔය විදිහට බෙදෙනවා. දැන් බලන්න අපේ ඇයට මේ කොච්චර මේ සංසර්ග තියෙනවද කියලා. දස්සන දකින්නම ඕන. දැක දැක ඉන්න ඕන දරුවෝ මුණුබුරු මේ ආස්තිනාර්ථෙන් ලෙඩක් නේද? ඉතින් බලන්න දැන් ඕවා දැක දැක ඉඳලා දැන් සමහර අම්මලා මුණුබුරුව දැක්කේ නැත්නම් ලෙඩ වෙනවා කියලා යනවා. නැත්නම් මුණුබුරුව ගෙන්න ගන්නවා. ඉතින් ඕවා පින්නතුනේ වැඩි වැඩ. යුතුයකම් ඉෂ්ට වෙන්න ඕන. හැබැයි අර බැඳීමෙන් ඉන්න අය කොහොමද ඉතින් මරණකට අතහැරලා යන්නේ? එහෙනම් ඒ දස්සන සංසග්ග දැම්ම අතහරින්න ඕනේ. මේ සමහරු කියනවා දැන් අපි ඕවා කිව්වහම ආ නැති මමනේ හිත හදාගන්නේ කියලා හදාගන්න හම්බෙන්නේ නැහැ එහෙම. ඒ නිසා කල්පනාකාරී වෙන්න ඔය තියෙන අනවශ්‍ය බැඳීම් වලින් ටිකක් අපි අයින් වෙන්න ඕන. ඒක ගැන කතා කරන්න ඕන. ඊළඟට දක්ෂණ ශ්‍රවණ අහන්න ඕන නිතරම හඬ. තමන් ප්‍රිය කරන අයගේ හඬ අහන්න ඕන. ගෙදරින් එළියට ගිය ගමන් ගෙදර ඉන්න කෙනාගේ කටහඬ ඇහෙන්න ඕන. කෝල් එකක් ගන්න ඕන. එහෙම නැද්ද? එහෙම තියෙනවා. ඉතින් බලන්න මේවා මේ විදිහට බැඳීම් තියාගෙන යන්න බෑ මේක. ඒවා ටිකක් අපි අඩු කරගන්න ඕන. ඊළඟට අල්ලාප සල්ලාපේ දෙන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ. ඔහේ කතා කරනවා එලොවටත් නෑ මෙලොවටත් නෑ ඉතින් බලන්න මේවා තමයි බැඳීම්. මේ වගේ ටික ටික අයින් වෙන්න ඕන. ඉතින් මේවා පිළිබඳව කතා කරන්න ඕන. ඊළඟට වීර්ය කතා පිළිබඳව කතා කරන්න ඕන. විශේෂයෙන් සීලය පිළිබඳව කවදාවත් අපි සීලය පිළිබඳව කතා කරනවා. හැම උත්සවයකදීම ඉතින් චාරිත්‍රාක් හැටියට පංචිල් ගන්නවා. පංචිල් ගත්ත ගමන්ම උත්සවේ පටන් ගන්නකොටම කියන්නේ බොරු. එතකොට බලන්න මේ කොහෙද මේ ගමන යන්නේ? නේද? එතකොට බලන්න සීලය ගැන අපි කතා කරන්නේ සීලය කියන්නේ නිකන් චාරිත්‍රයක්. ඉතින් එහෙමනම් මේවා ටිකක් හිතට ගන්න ඕන. ඊළඟට පින්තුනේ සමාධිය ගැන. දැන් සමාධියක් ගැන දන්නේවත් නැහැ. මොකද්ද සමාධි සැපේ කියන්නේ? ඒක කතා කරලා නැහැ. ඒක නුපුරුදු දේවල් වෙලා තියෙන. ඒකට ප්‍රඥාව ගැන කතා කරන්න ඕන. නිවන ගැන කතා කරන්න ඕන. බලන්න නිවන ගැන කතා කරන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ. සාමාන්‍ය මොකක්ද ආගම කිව්වොත් බෞද්ධ කියනවා. මොකද්ද ඕගොල්ලෝගේ නිට්ඨාව කෙලවර කියලා හෙව්වොත් නිවන කියනවා. මොකද්ද නිවන කියලා හෙව්වොත් උන්න හිර වෙනවා. ඉතින් මෙන් කියනවා ඉතින්. එහෙම නෙවෙයි නිවන කියන්නේ මේ උත්තම සැපය පිළිබඳව හොඳට කියන්න පුළුවන් වෙන්න ඉපේ. නේද? ඒ නිසා පින්නතොනේ අපි මේවා පිළිබඳව විශේෂයෙන්ම කතා කරන්න ඕන. හොඳයි කියන්න බලන්න මොකක්ද නිවන කියලා කියන්නේ. දැන් අපේ ඒකායන පරමාර්ථය නිවන් දැකීම නේද? එහෙනම් නිවන කියලා කියන්නේ මොකද්ද? නිවන කියන එකේ හැබැයි තියෙන අර්ථ ගොඩාක් තියෙනවා. දැන් පාලියෙන් නම් නිබ්බාන, සිංහලෙන් නිවන, සංස්කෘත භාෂාවෙන් නිර්වාණ. ඒතර පින්නතුනේ පාලි භාෂාවෙන් වාන කියලා කියන්නේ මොකදද? වාන කියලා කියන්නේ තෘෂ්ණාවට. වාන ඒතර ඒකට ඉස්සරහට ප්‍රතිෂේධාර්ථ නිපාතයක් දැම්මාම දැන් වරද නිවරද අපි එහෙම කියනවා නේද? ඒතර වාන කියන එකට ඉස්සරහට නියන්නක් දැම්ම නිවාන කියන්නේ මොකද්ද? තෘෂ්ණාව නෑ කියන එක. තෘෂ්ණාව බිඳුවක්වත් නෑ. හැබැයි ඉතින් අපි නිවාන කියලා කියන්නේ නෑනේ. නිබ්බාන කියලා පාලියෙන් කියන්නේ. එහෙනම් මේ වාන කියන එකේ වායන්න ඇතුලේ තියෙන ස්වරය තමයි ආයන්න. දැන් ඉංග්‍රීසි භාෂාවේ නම් ස්වරේ වෙනමන තියෙන නේද? දැන් සමන් කියලා ලිව්වොත් SA ඒ අකුර තමයි ස්වරේ. හැබැයි සිංහල භාෂාවේ පාලි භාෂාවේ ස්වරේ තියෙන අකුර ඇතුළෙමයි. වා කියලා තිබ්බොත් ඒක ඇතුළේ තියෙන ස්වරේ තමයි ආයන්, අල්වයන්න, යායන්න. ඒක වෙන් කරලා අරගෙන ඒ අල්වයන්නට අල්බයන්නක් ආදේශ කරනවා. ඒ අල්බයන්න ව්‍යාකරණ නීතිය අනුව දෙකක් කරන එකට කියන දිත්ත කරනවා කියලා. ඒ අල්බයන දෙකට අර ආයන්න පැමුණුවාම නිබ්බාන කියලා පදේ හැදෙනවා. නිබ්බාන කියලා කියන්නේ මොකද්ද එතකොට? තෘෂ්ණාව නැහැ. එහෙමනම් නිවන කියලා කියන්නේ මේ බිඳුවක්වත් ආසාව නැහැ කියන එක. දැන් බලන්න දැන් කතා මේ ආසාව නැති වුනහම කොච්චර සැනසෙල්ලක්ද? දැන් බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරන්න. උන්වහන්සේට දිවක් තියෙනවා. දැන් දිව නැද්ද තථාගතයන්? තියෙනවා. උන්වහන්සේ රස විඳින්නේ නැද්ද? අපිට වගේ නෙමෙයි බුදුරජාණන් වහන්සේට රසනහර 700ක් තියෙනවා. සියුම් රස පවා උන්වහන්සේට දැනෙනවා. උන්වහන්සේ රස විඳිනවා. හැබැයි උන්වහන්සේ නැත්තේ මොකන්ද? චන්ද රාගෝ නැත්තේ තෘෂ්ණාවක් නැහැ. තෘෂ්ණාවක් නැති නිසා සුවිමුත්ත චිත්තෝ භාග්‍යතුන් වහන්සේ සැනසෙල්ලේ වාසය කරනවා. එහෙනම් අපිට මේ සැනසෙල්ලක් නැත්තේ මොකක් නිසාද? මෙන්න මේ තෘෂ්ණාව නිසා. එහෙමනම් බලන්න නිවන කියලා කියන්නේ ආසාව බිඳුවක්වත් නැති තැන. ඊළඟට නිවීම අර්ථයෙන් නිවන කියලා කියනවා. දැන් මේ ලෝකයේ පින්නතුනේ හැම තැනම ගිනි ගන්නවනේ නේද? මොනවයින්ද ගිනි ගන්න? ගිනි ගන්න රාගයෙන් ගිනි ගන්නවා, ද්වේෂයෙන් ගිනි ගන්නවා, මෝහයෙන් ගිනි ගන්නවා. ගිනි ජාලා 11කින් ගිනි ගන්නවා. ජාති ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක් ගින්න, දුම්නස් ගින්න මේවා ගිනි ගන්නවා. මේ ගිනි ගැනීම මනුෂ්‍ය ලෝකේ තියෙනවා. දිව්‍ය ලෝකයේ තියෙනවා. තිරිසන් අපායේ තියෙනවා. අපායේ තියෙනවා. බ්‍රහ්ම ලෝකේ උනත් නැත්තේ නැ තියෙනවා. මේ ගිනි ගැනීම මේ පත්තු වීම නැති එකම තැන තමයි කොහෙද? නිවන. ඉතින් බලන්න කෙනෙකුට එහෙම කිව්වහම නිකන් පැහැදීමක් ඇති වෙන්නේ නැද්ද? මේ ගිනි ගැනීම නැති එකම තැන තමයි නිවන. එහෙමනම් මෙන්න මේවා පිළිබඳව අපි කතා කරන්න ඕන. බලන්න අපිට කතා කරන්න කොච්චර දේවල් තියෙනවද? අනම් බනම් කුණු ගොඩවල් කතා කරනවට වඩා එලවටත් නැති මෙලොවටත් නැති දේවල් කතා කරනවට වඩා අපට ඕන තරම් කතා කරන්න දේවල් තියෙනවා. එහෙමනම් පින්නතුනි මෙන්න මේ වචනේ පාලනය කරගන්න ඕනේ. ඔන්න ඕකෙන් මෝරන්න ඕනේ. ඊළඟට වීරිය. වීරියෙන් මෝරන්න ඕන අකුසල් යටපත් කරන්න කුසල් උපදවන්න තියෙන ශක්තිය. නැතුව මේ අපේ පය හයියට කියන එකක් නෙවෙයි වීරිය කියන්නේ. දැන් මේ පින්නතුල බනහනවා. දැන් මේ සුදු ඇඳගෙන හොඳට බනහනවා. ඉතින් මට ඉතින්ලේම කියන්න පුළුවන් ද හැමෝම කුසල් සිතින් බනහනවා කියලා. එහෙම කියන්න බෑනේ නේද? දැන් මේ බනහන ගමන් කය මෙතන කියලා හිත වෙන කොහෙද කියන්න බැරිද? පුළුවන්. දැන් යන ගමන් හිතුවොත් තාම ලැබ්බිල ගිවාගෙන යන්න ඕන. එළවලු ටිකක් අරන් යන්න ඕන අර වැඩෙත් කරගෙන යන්න ඕන මේ වැඩෙත් කරගෙන යන්න ඕන කිය කියා හිත හිතා ඉන්න පුළුවන් ඉතින් මට පේනවා නිකන් කුසල් සිතින් බනහනවා කියලා නමුත් එතන කුසලයක් වැඩෙන්නේ නැහැ. එහෙමනම් සියලු වැඩ පාලනය කරගෙන ධර්මාරම්මණයටම හිත තියාගෙන බණ ටික අහන්න පුළුවන් නම් අන්න එයා වීරියවන්තේ. එහෙම නැතුව දැන් මේ ධර්ම දේශනාව අහන්න ඇවිල්ලා කාගේ හරි ඇඳුමක අඩුවක් පේනවා නම් අපිළිවෙලක් පේනවා නම් වීරිය නැහැ. කාගේ හරි කතාවක දෝෂයක් මොනම් පේන්නේ වීරිය නැහැ. දැන් ඔය පන්සල් වලට යන ආයත තියෙන ලෙඩක් නේද? අර අඳින්න මෙහෙමයි, මෙයා අඳින්න මෙහෙමයි. ඉතින් බලන්න පින්නතුනේ ඒවා තනි කර අකුසල්නේ. Taman ආවේ භාවනා කරන්න නම්, බණහාන්න නම්, සිරිගන්න නම් ඒ ටික කරන්න ඕන. එතකොට බලන්න දැන් ඕක කියන්නේ මොකද්ද? අපි මේ ශාසනය රැකගන්න, මේවා රැකගන්න ඕනේ කියලා උපක්ලේශයකුත් කරපින්නාගෙන ඉතින් ඔහේ දඟලනවා. ඒක වැඩක් නෑ. තමන් ගැන තමන් හිතුවා නම් ඔක්කොම හරි. එහෙමනම් පින්නතුනේ මෙන්න මේකටයි වීර්යය කියලා කියන්නේ. එවනම් වීර්යයෙන් හොඳට මෝරන්න ඕන. පස්වෙනි එක තමයි ප්‍රඥාවෙන් මෝරන්න ඕන. ප්‍රඥාව කියලා කියන්නේ ඇත්තටම උද්‍යත්ත ගාමිනී පඤ්ඤා ඇතිවීම නැතිවීම පිළිබඳ අපට අවබෝධයක් තියෙන්න ඕන. එහෙනම් මෙන්න මේ කාරණා පහෙන් හොඳට මෝරලා කරුණු හතරක් පිළිනු කරන්න ඕන. මේ කරුණු පහ මතකයි නේද? කල්යාණ මිත්‍රෙන් සම්පත්තියෙන් මෝරන්න ඕන, සීලයෙන් මෝරන්නට ඕන, කතාව දස කතාව පුරුදු කරන්න ඕන, ඒකෙන් මෝරන්න ඕන, වීරියෙන් මෝරන්න ඕන, ප්‍රඥාවෙන් මෝරන්න ඕන. ඔන්න ඊළඟට වැඩේ තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය. රාගය නැති කරන්න අසුභය පුරුදු කරන්න ඕන. දැන් මේ රාගය නිසා තමයි අපි මේ සංසාරේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්න. එහෙනම් මේ රාගයට තියෙන එකම ඖෂධය මොකද්ද? රාගය නැති කරන්න තියෙන එකම බෙහෙත අසුබය. අසුබය පුරුදු කරන්න ඕන. එහෙම නැත්නම් මේ ජී ජීවිත ගත කරන අයට සමහරු කියනවා මේක හොඳ නෑ කියලා. හැබැයි එහෙම දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ ගිහියන්ටත් පැවිද්දන්ටත් අසුබ භාවනාව ඉතාම වැදගත් කියලා දේශනා කළා. එහෙම කියන අය කියන්නේ ජීවිත ගතකරන රාගය වුණ කියන එක දෙක කියන්නේ එතකොට. එහෙම එකක් නෑ පින්නතුනේ. ඔය ගින්න මැඩ පවත්තන්න ඕන. එහෙමනම් ඔය ගින්න මැඩ පවත්තන්න නම් අසුබය පුරුදු කරන්න ඕන. අසුබය පින්නතුනේ දැන් අපිට මේ සුබ වශයෙන් අපි මේ කය සලකන්නේ. නමුත් මේ කය කුණප කොටස් 32කට බෙදලා වෙන් වෙන්ව බලපුවාම මේකේ ඇති සුබයක් තියනවාද? නෑ. දැන් බලන්න කෙනෙක් ඉපදුනාම සුබ උපන්දිනයක් වේවා කියනක කොහෙන් ආපු එකක්ද දන්නේ නේද? දැන් අපේ මූලික දේශනාවේ තියෙන මොකද්ද? ජාතිපි දුක්ඛා ඉපදීම දුකක්. හැබැයි ඉපදෙලා ඉතින් ඔන්න උපන්දින ගන්නවා සුබ. සුබ උපන්දින. ඉතින් ඒක සම්පූර්ණ ධර්මයට පටහැනියි. උපන්දිනේට පින්කමක් කරන එක හොඳයි. ඉතින් උපන්දිනේට කාට හරි කෑමක් දෙන එක හොඳයි. හැබැයි අපි පුරුදු වෙන්න ඕනේ අපේ දේශනාවට ගැලපෙන්න සුබ උපන්දිනයක් කියන එක නම් ගැලපෙන්නේ නැහැ. පුණ්‍යවන්ත උපන්දිනයක් වේවා. අන්න එහෙමවත් කියන්න පුරුදු වෙන්න ඕන. ඉතින් කොහෙන් හරි ආපු එකක් ඒ කොහේ අල්ලගෙන කියනවා. මොකද අපේ බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන මුල්ම දේශනාවේදී ජාතික දුක්ඛ කියන අපි සුබයක් අල්ලගෙන දඟලනවා නේද එහෙනම් මෙතන ඇති සුබයක් නෑ එහෙමනම් පින්නතුනේ මෙන්න මේ දෙතිස් ගුණපේ වෙන් වෙන්ව බලනකොට මේකේ පටික්කුඩේ හොඳට තේරෙනවා. දැන් බලන්න මේ කේස් ටික වෙනම ගත්තොත්. දැන් ඔළුවේ තියෙනකන් ඕක ප්‍රියයි ඉතින්. දැන් බලන්නකො කාගේ හරි කේස් ගහක් කෑමකේ තිබ්බොත් නේද පිළිකුලක් ඇති වෙනවනේ. ඉතින් එහෙමනම් ඒ වගේ මේ කුණප කොටස් 32 වෙන වෙනම බලපුවාම මේකේ හොඳට පිළිකුල තේරෙනවා. මේ පිළිකුල දකින්න ඕන. ඊළඟට මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. ඕන්න මෛත්‍රිය පුරුදු කරන්න ඕන මොකටද? තරහව නැති කරන්න. දැන් බලන්න අපි හිතන්නේ මේ මෛත්‍රී භාවනාව කියන්නේ දෙකේ පන්ති ළමයි කරන එකක් කියලා නිතාගෙන ඉන්නේ. නමුත් මෛත්‍රී භාවනාව තමයි පින්නතුනේ මේ ගස්තනේ ගැටීම නැති කරන්න තියෙන එකම භාවනාව. මෛත්‍රිය. එහෙනම් මෛත්‍රිය හොඳට ප්‍රගුණ කරන්න ඕන ගැටීම නැති කරන්න. මොකද මේ ගැටීම තියෙන අය බොහෝ සෙයින් අපාගත වෙනවා. මොකද තරහයි වහාර කුකුල් කේන්ති කියන්නේ. ඒ ඔය වගේ වෙලාවක මැරුණොත් කෙලින්ම අපායනේ. ඒ නිසා අපි මේ කේන්තිය පාලනය කරගන්න මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕන. ඊළඟට ආනාපාන සති භාවේ තබ්බා විතක්ක සමුච්ඡේදාය. ආනාපාන සතිය පුරුදු කරන්න ඕනේ මොකටද? විතර්ක නැති කරන්නේ. දැන් බලන්න අපේ හිත විප්‍රිත්තයිනේ. ඉතින් බණ ටික අහනකොට උනත් හිතේ යනවා, මේ යනවා, ආ එනවා. ඕක තමයි ඉතින් මේ හිතක ස්වභාවය. ඔහොම හිතකින් කොහොමද ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නේ නේද? සාමාන්‍ය පොතක් කියවනකොට දැන් බලන්න පිටු ගාණක් කියවිලා. හැබැයි පොතේ මොනවද තිබ්බද කියලා දන්නේ නැහැ. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. ඉතින් එහෙම හිතක් තියාගෙන මේ අල්ලන්න අමාරු අනිත්‍ය දුක්ඛ අනාත්ම අල්ලන්න පුළුවන්ද? අල්ලන්න බෑ. එහෙමනම් හිත තැම්පත් කරගන්න ඕන. ඒ සඳහා තියෙන හොඳම භාවනාව තමයි ආනාපාන සති භාවනාව. මේ හුස්ම රැල්ලත් එක්ක කරන භාවනාව මේ ඉගෙන ගන්න දුවදරුව උනත් පින්නතුනේ මේ ආනාපාන සතිය ප්‍රගුණ කරනවා නම් හොඳට පාඩම් හිතෙනවා. ඉතින් එහෙමනම් හිත තැම්පත් කරගන්න නීවරණයටපත් කරගන්න තියෙන හොඳම භාවනාව තමයි ආනාපාන සතිය. ආනාපාන සතිය හුරු කරගන්න ඕනේ. ඊළඟට අනිච්ච සංඥා භාවයේ තබ්බාත්මාන සමුග්ගතාය. මේ මම කියන මේ සක්කාය දිට්ඨි ආත්ම සංඥාව මේ මාන්නේ නැතිකරන්න අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ඕන. ඉතින් මේ ශරීර කූඩුව ගත්තාම කිසිම දෙයක් නිට්ටය නැහැ. මේ ඇසේ ඉඳලා ගත්තාම හැම එකක්ම මේ ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන සියලු දේවල් අනිත්‍ය වෙලා යන දේවල්. මේ අනිත්‍ය වෙලා යන දේවල් ගොඩක් එක්ක හැදෙන දෙයක් නිත්‍ය කරගෙන අපි දඟලනවා. ඒක වෙන්නේ නැති දෙයක්. ඔක්කොම අනිත්‍යයි. නිර්මාණය වෙන දේ විතරක් නිත්‍ය වෙන්න බෑනේ. මේ සියල්ලම අනිත්‍යයි. මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට ආත්ම සංඥාව කුඩු වෙලා යනවා. ආත්ම සංඥාව ගැලවිලා යනවා. ඒකමනම් පින්නතුනේ මේ ටික තමයි වැඩපිළිවෙල. මේ ටික හොඳට කරගන්න පුළුවන් නම් එයාට නිවන ස්පර්ශ කරන්න අවස්ථාව ලැබෙනවා. අර මුලින් කියපු කරුණු පහෙන් මෝරලා පුරුදු කරන්න ඕනේ මොනවද? රාගය නැති කරන්න අසුභය පුරුදු කරනවා. ද්වේෂය නැති කරන්න මෛත්‍රිය ප්‍රගුණ කරනවා. වික්ෂිප්තකම නැති කරන්න ආනාපාන සතිය ප්‍රගුණ කරනවා. මම කියන දෘෂ්ටිය නැති කරන්න අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා. එහෙමනම් පින්වත් හැම දිනාටම මේ දේශනාව තමන්ගේ ජීවිතවලට ගලප ගන්නට ලැබේවා. එමගින් මේ යන ධර්ම ගමන සාර්ථක කරගන්නට මේ කුසලයක් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සත්